ඉතින් අපේ සුදු ආමතුරුන්ගෙන් අවතරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද මේ ටොරොන්ටෝ මහා විහාරයේ සම්බන්ධ කරගෙන 2016 මේ පටන් ගන්න බලාපොරොත්තු වෙන වැඩමුළුවේ භාවනා වැඩමුළුවේ නියමාසික භාවනා වැඩමුළුවේ පළවෙනි දවසට මේ පළවෙනි ධර්ම සාකච්ඡාවට එනත ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද පළවෙනි දවසේ නිසා මම කෙටි මතක් කිරීමක් කරනවා නැත්නම් හඳුන්වාදීමක් කරනවා මේක වැටෙන්නේ සාකච්ඡානුගහිතයටයි එහෙම නැත්නම් ධර්ම සාකච්ඡාවක ස්වරූපේ ඊට අමතරව මේකෙන් තව කාරණාවක් සිද්ධ වෙනවා අපේ සිංහල භාෂාවෙන් කියන කමඨාන් සුද්ධ කිරීමක් සිද්ධ වෙනවා ඒ වගේම තුන්වෙනි වශයෙන් වැඩ කරන භාවනා වැඩ පිළිවෙලේ යෙදී සිටිනාගේ අදහස් මත මතාන්තර ඉදිරිපත් කිරීමට වේදිකාවක් වෙනවා. ඉතින් ඒකදී අපි වැඩමුළුවේ මේ සාකච්ඡානුගහිත පළවෙනිම ප්‍රමුඛතාවය දෙන්න බලාපොරොත්තු වෙන්නේ කමඨං සුද්ධ කිරීමට දෙක දේශනාවල් වැඩමුළුවේ කරන දේශනාවල් අනුව යන ධර්ම සාකච්ඡාවකට ඒ වගේම තුන්වෙනි වශයෙන් තමයි මේ ඊදී ගත කරනකොට Tamanට ඇති අපහසුතා ඉදිරියට මේක දිනු කරනකොට ඉදිරිපත් කළ යුතු අදහස් එහෙම නැත්නම් Tamanගේ ආධ්‍යාත්මික ජීවිතය නේවාසික වාහන වැඩමුළුවෙන් පිටව ගත කරන ආධ්‍යාත්මික ජීවිතය සම්බන්ධව Tamanට අදාළ ප්‍රශ්න අපි එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙකුට අදාරම්භක දවසේ නිසා මතක් කරන්න පුළුවන් යම් කිසි කෙනෙකුට ඊයහන්ට ඉදිච්ච කමඨාන් ධර්ම දේශනා පිළිබඳ සැකයක් විග්‍රහයක් විස්තර කිරීමක් අවශ්‍ය වෙනවා නම් මේලයි ඒ අවශ්‍යතාව ඉෂ්ට කරගන්න කියලා මම කරනවා කියලා සිතනවා. ඒ වගේම මේ වැඩමුළුව සඳහා අපි ඉදිරිපත් කළ තියෙන විවස්ථා මාලාවක් තියෙනවා. දිනචරියාවක්, දින කාලසටහනක් අනේව සම්බන්ධව කාට හරි අපහසුතාවකටපත් වෙලා මෙන්න මේ මේ විදිහටයි මම මේක තේරුම් ගත්තේ මෙන්න මේ විදිහට වෙන්න ඕන කියලා අදහස් තියෙනවා නම් ඒත් මේ අවස්ථාව කරගන්නයි කියලා මම බලාපොරොත්තු වෙලා ඉන්නවා. ඒ වගේම තුන්වෙනි වශයෙන් තමයි මේ සමාදන්ව රකින්න පොසතාඨාංග සීලය අපි වැඩමුළුවට සම්ප්‍රදාන කුලව පොසතාඨාංග සීලය තමයි සාමාන්‍ය සීල වශයෙන් යොදාගෙන තියෙන්නේ. ඒක කරගෙන යෑමේදී ශිල්පද පිළිබඳව වචනාර්ථ දැනුමේ අඩුපාඩුවක් හෝ සීල රැකීම කියලා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද එහෙම නැත්නම් ඒක කැඩීමක් වෙලා තියෙනවා නම් ඒකට පිළියම් කරන්න කොහොමද ආදි වශයෙන් කරුණු තියෙනවා ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා ඉන්නවා. එතකොට ඒ ඔක්කොම අපි කරන්නේ එකිනෙකව කතා කරලා එකක්වත් විසඳන්න යන්න එපා. මම අද මේ වෙනකොටත් දැකලා තියෙනවා එක එකන කතා කරලා. මම ඇයි එහෙම කිව්වට මම එච්චරම ලොකු තරහකුත් නැහැ 100 100ක් කතා නොකර ඉන්න ඕන කියන අදහසකුත් නැහැ මම. ඒක අවශ්‍ය නැහැ. කතාව කිටි කරන්න. කතාව අඩු කරන්න. මේ සාදාවේ කතා කරන එකට විතරක් ඇහෙන කතා කරන්නේ. ඒකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් නැතුවම ඉන්නවනම් වඩා හොඳයි. මොකද මේ හුඟව දෙනෙක් ඉන්නවා. ඒකෙන් ගොඩක් සතුටුයි. කතාවේ නැතුවම ඉන්නවනම් ගොඩක් සතුටුයි. මේක ඇහෙන දුර්ලභමක් විදිහට දකිනවා. මේ සිංහලයන්ට එකතු වෙච්චාම කතා නොකර ඉන්න බැරි. මහා ලොකු දේවල් වලට මේ කතා අනේක මේ සාකච්ඡාව ගන්නවා. ඒ අදාළ ඔක්කොම මාතෘකාටික මෙහෙදි කතා කරන මිසක කිසිම කෙනෙක් කිසිම කෙනෙකුට භවනා උපදෙස් දෙන්න යන්නත් එපා. ධර්ම ප්‍රශ්න උත්තරට උත්තර දෙන්න යන්නත් එපා. ආයතීය ප්‍රශ්නට උත්තර දෙන්න යන්නත් එපා. ඒකට ඒක නවත් කරන්න. පත් කරලා ඉන්නේ. ධම්මජීවහසු gediy පිටින් ඉන්නවා. එයාගේම මේ වැඩමුළුවේ මේ විවස්ථාවල් මේ කවුද අපි කියන සංවිධානයේ මල්ලිකා ඉදිරිපත් වෙලා ඉන්නවා. කවුද පිටින් පැත්තෙන් අපි ඉදිරිපත් කරන හොඳ ඒ වගේ දෙයකට පිටින් පැත්තෙන් මොන හරි දෙයක් આવොත් නැතිවත් වෙලා කටයුතු කරන්න කවුරු හදුවත් හිතයි කියලා. කවදද? ඉතින් ඔක්කොම ලෝකේ පන්දිල අඳුරනවද? කුමාර පොඩ නැගිටිමු කියලා. මොන හරි පිරිමේ අවශ්‍ය පැත්තේ වගේ කුමාරට කිසිම අයිතියක් නැහැ කාන්තාවත් ඒව හොයන්න දැන්. පිරිමියාගේ ප්‍රශ්න කාන්තාව පැත්තේ මම හිතුවා මල්ලිකාගේ මගේ නාමකේ දන්නවා. මල්ලිකට අවශ්‍ය නම් කාට හරි එක ඩෙඩිකේට් කරાવી නැත්නම් පංගරන්තු කරાવી නැත්නම් මේ දෙන්න තියාගන්න. අසුභා වැඩි හැබැයි කියන්නේ දෙන්නෙක්පත් කරලා මදි. තව කෙනෙක් අවශ්‍ය වෙන්නේ ඉඳ තියෙනවා. ඒක මම පිළිගන්න ගන්නවා. රූප රූප අතෝසෝ right එතකොට මේ මල්ලිකාගෙන් වෙන්නේ නැති වැඩ පුළුවක් අවශ්‍ය නම් රූපව තියාගන්න. ඉන් එපිට මොනම දෙයකට කතා කරන්න බෑ. එතකොට මට ඕන කෙනෙක්ගෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක් ඒකට කරන්නේ. ඒ මොකද අපි ඒකට විවස්ථා හදලා ඒකට අපි වැඩ කඩලු පිටවගෙන මාරියා තීමා මාරියා දවල් පිටවගෙන යන්නේ. ඒ කියන්නේ ඒ කාටරි ආකර්ෂක කතා කරන අවශ්‍යතාවය තියෙනවනම් ඒක අපි හෙලා දකින්නේ නැහැ. ඒක කල යුතු කෙනාපත් කරන එක විතරක් කරන්නේ. අදාළ මේ වගකීමකින් කටයුතු කරන්න පුළුවන් එක නම් මිර අනික් කටට කතා කරලා වැඩක් නැහැ. ආනේ ටික ආරම්භයේදී මතක් කරනවා. ඊට පස්සේ අපි ඊයේ විස්තර කරපු විදිහට යොදන කාලය වැඩිම ප්‍රයෝජන වෙනවත් වෙනවා කියලා අපි දැනට අත්හදා බලලා තියෙන ක්‍රමයේ හැටියට අපි ප්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා මල්ලිකා මම හිතුවා ඉදිරිපත් වෙලා ඉන්නවා කියලා. ඒ අනුව ඉදිරියට යන්න හදන්නේ. ගරු ස්වාමීන් වහන්සේ නලකදී සිට විනාඩි කිහිපයක් භාවනා කරද්දී මුහුණේ ඇඟිලි මස් පිටු නලියන්ට පටන් ගනී. අතපය ඉබේම වාගේ සෙලවේ. හිතාමතා මෙය නැවැත්විය හැක. මෙවැනි අවස්ථාවල සතියේ එය නිරීක්ෂණය කරමි. මේ ගැන සිතේ බයක් හෝ කම්පනයක් නැත. සිත සාවධානව පවතී. වඩා මම කන්නාඩියෙන් බැලුවෙමි. මේ වෙන මේ සෙලවින් පිටටත් පෙනේ. එම නිසා හිතාමතා මේවා නවත්වන්නද නැතිනම් අන් අයට මේ බාධාවක් විය හැක. ඔබ වහන්සේගේ උපදෙස් පතමි. තෙරුවන් සරණයි. මේකෙදිත් මට ඒ ජීවේකනාගේ මත විමසීමක් එහෙම නැත්නම් ජීවිත නැති කාරණාවට හිතේ දඬ මම අවස්ථාව ඉල්ලනවා. ඒකට මේ මූණේ මාස් පිටුනාලියන එක ඒ කරන එක සත්‍යමත් භවයේ ප්‍රතිඵලයක්ද එහෙම නැත්නම් සතියට වෙන හිංසාවක් විදිහට සලකන්නේ කියන එකට මට උත්තරයක් ඕන. එතකොට පුළුවන් මට මේකට විග්‍රහයක් දෙන්න. මගේ කොට පාට. මගේ ප්‍රශ්නේ ඉස්සලා අපි කතා කරපු ඉංග්‍රීසි ප්‍රශ්නමයි මේක භාවනාවේ ප්‍රතිඵලයක්ද නැත්නම් භාවනාවට බාධාවත්ද කියන එක මේ දෙකෙන් තමන්ගේ හිත කියන්නේ මේක බාධාවක් කියලාද නැත්නම් මේක සුභාශිංසනයක් භාවනා ප්‍රතිඵලයක් කියනද කියන එකයි මම අහන්නේ. අත උස්සන්න. සානාවේ භාවනා ප්‍රතිඵලය. භාවනා ප්‍රතිඵලයක් නෑ ඒක ප්‍රශ්න අහන්න එපා. මොකටද භාවනා කරන්න ආවේ ප්‍රතිඵල හම්බෙනකොට මොන කරන්නේ? මොනවාකද භාවනා ප්‍රතිඵලයක් නම් ප්‍රතිඵලනේ වැඩි කරන්න ඕන. මොනම විදිහකට අත දාන්න බෑ වට එතකොට. එහෙම යන්න හරිනේ. ඒක එන එක ආය දැන් මේ කියලා කියනවා හොඳ හොඳම නිදර්ශනයක් නැත්නම් ඒක ගැඹුරුම නිදර්ශනයක් මේ කිකිලක් විතර දාලා රකින්නකොට ඒ පිටරේ ඇතුලේ ඉන්න පැටිය බොවනවා කියන එක හැටිනේ කිකිලි කරන දෙයක් නෙවෙයි බොවිලා බොවිලා අන්තිමට යම කට්ට කඩන එනකන් කිකිලි කවදාවත් කට්ට කඩන්න යන්නේ නැහැ කට්ට ගැඩියොත් මැරෙන්න මොහොතකට උපදින්න පොඩ්ඩකට ඉස්සලා කට්ට ගැඩීම නිසා සතා මැරෙනවා ඇතුලේ අර අග්නිස්ම අර අනවරත වර්ධනේ 100%ක්ම ගන්නවා. එනිසා පැටිය කට්ට කඩාන එනකන් ගිගිලි කරන්නේ පොඩ්ඩක් එහාට මෙහාට විතරේ ඕල්ලනවා. ඒකට ලඟිනවා. ඒකට කියන්නේ බුදුරජාණන්සේ කිකිලි කිකිලි ගඳ ගස්සනවා. පෙරලනවා. කද්දාවත් කට්ට කඩන්නේ නැහැ. භාවනාවේ ප්‍රතිඵලයක් කියන එක තරම් දැනුමක් තියෙනවා නේද? ඒකට අනුග්‍රහ කරන්න. ඉතින් ඊට පස්සේ ඉතින් කියන්න දෙනව මොනවද නොකර හිටපන්. එච්චරනේ බැරි. යමක් නොකර ඉන්න බැරිකමනේ අපිට තියෙන මෙච්චර අවුරුදු 16 ඊට පස්සේ බහන අහ තියෙනවා. බහන ප්‍රතිඵලත් එනවා. දැන් නිකන් ඉන්න බෑ. ඒකට පළවෙනිම උත්තරේ තමයි මේ Taman පිටිගන්න මේක ප්‍රතිඵලයක්ද කියනවනම් ඊට පස්සේ උත්තරේ ලේසි. මේක ප්‍රතිඵලයක් නෙවෙයි බාධාවක් කියනවනම් ඉතින් පිස්සන් කොටුවට තමයි යවන්නේ. කියන ආන්දර ඇයි භාවනා කරේ? ඇයි ආවේ? උගදෙනකොට මේක තේරෙන්නේ නැහැ මේ භාවනා ප්‍රතිඵලයක්ද එහෙම නැත්නම් භාවනා කරදරයක්ද කියලා. උගදෙනෙක් ගන්නව කරදරේට. ඊට පස්සේ ඒ ඒ ලෙඩේට බේත් නැහැ ඊට පස්සේ. ඒක ඊට්‍රොජෙනික් වෙනවා. බේතින් හටගත්ත ලෙඩක්. බේතින් හටගත්ත ලෙඩක් නෙමෙයි. මේක මේ සුව ලක්ෂණයක් කියලා දන්නවනම් ඒක වැඩි කිරීමට කොමක් කළ යුතුද? නැත්නම් ඒකට කොමක් මා විදිහට අනුග්‍රහ කරන්න ඕනේද? මොකයි මොකද්ද කරන්න තියෙන්නේ? යමක් නොකරින් එක තමයි. හරි. මොකද කියන්නද? එහෙනම් තමයි මේ මගේ ප්‍රශ්නේ මෙතන මේ වෙනගේ ඉස්සරහින් දෙන්න නලියන්න ගත්තොත් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මන්දර. ඒක සෙනගෙන් ආවොත් මම විසඳනවා. සෙනගෙන් ආවොත් මොකද මේ මගේ ජීවිතේ මම අනන්තවත් එහෙම අත්දකලා තියෙනවා. අවස්ථා දෙකක් නිකන් සඳහන් කරන්න කියනවා නම් ඉතින් අපිත් එක්ක හිටියා ඒ වියට්නාම් හාමුදුරුවනේ ගුණමින් දැදි මටත් වැඩි වැඩි බං. ඒ ශාන්සිතර වාඩි වෙච්චාම මේ වගේ තමයි ලෑලි පොළව. ඒ ශාංශයේ ගෙවිල ගෙවිල ගාල දාඩි දාලා මුළු ඇඟ වටේටම පෙකිනවා. ලෑල්ල නැගිටට පස්සේ දාඩි. මේ ශාංශේ බයකුත් නැහැ මොකුත් නැහැ. හැබැයි ඉතින් අර සංඝයා වහන්සේ නමක් වැඩිමා සංඝයා වහන්සේ නමක් අපි 15ක් විතර වාඩ්ලයින් එකට ඒක අර සාතනෙට හොඳ නැහැ. ඉතින් ඒ ශාංශේ කියලා පන්දි ශාංශීටි නෑ නායක ශාංශීටි සාසන හඳුරෝ. පිළිගිව අවසරයි ශාංශ මට මේ කාමරේ භාවනා කරන්න ඉඩ දෙන්නේ කියලා. පොයින්ට් බ්ලැක් කතා දෙන්න බෑ. හැමදාම වෙලාවට එන්නේ සාම්ප්‍ර හරීම කී කරුවාය. කියන්නේ ආදර්ශයක්. ජීවෙන් දවසේ ගිලක සංසේ මම එක දවසක් කිල්ලවා සංසේ බෑ කිව්වා. මම ආයෙසරක් කියනවා මට කාමරේ භාවනා කරන්න දෙන්නේ කියලා බෑ. ආයෙසරක් ඒ සංකල්ප තුන්වෙනි දවසට කිලක මම සැරයක් කිල්ලව බෑ කිව්වා. දෙසරක් කිල්ලව බෑ කිව්වා. තුන්වෙනි සැරේටත් මම කිල්ලනවා. කාමරේ භාවනා කරන්න. අර නායක සංසේ දන්න මනසේ කවදාවත් එහෙම පෙරලිකාරයෙක් නෙමෙයි. හරිම අහිංසකයි. ඉතින් බෑ බෑ එහෙම කරන්න බෑ කියලා ඇහුවා ඇයි කියලා. තුන්වෙනි දවසම ඇහුවේ ඇයි කියලා. ඊට පස්සේ ගියා සාන්ත මෙමය මම හරියට වෙලාවට එනවා. ඒක සුද්ධ පවිත්‍ර කළා මම තමයි කලින්ම වාඩි වෙන්නේ. හැබැයි මේ ඉස්සර වාඩිලා ඉනකට ඒක භික්ෂුන් වහන්සේ නමක් මේ දඟල නැගෙන්න ගැළපෙන්නේ නැති නිසා සාසනය ගැන හෙල්ලක් වෙමන්න ප්‍රශ්නයක් නැහැ. අයියෝ මොනවද මේ ඔයා කතා කරන්නේ කියලා ඒ නිසා ඊට පස්සේ බොහොම සුහදව කතා කරලා කිව්වා. අපි මහසීකේ මේ වගේ හෝල් එකේ භාවනා කරේ මම වැදිච්චහම මෙහෙම මෙහෙම උඩ ගිහලා වැටුණු ඩක් ඒක සාමාන්‍යයෙන් ස්ටේජ් එක වගේ හදලා තියෙනවා මේ ආමුදුරන් තියෙනවා හොත්තටම වැඩේ යනවා කිය. හැබැයි කට්ටියට බාධායි. එක්කෙනෙක්වත් චෝදනා කළා නෑ. පස්සේ මේ මහාමුදුරෝ යාගේ මේ හැම කෙනෙකුට වෙන කැපකාරදායකයෙක්. ඒ කියන්නේ God Mother God Father වගේ. මඩල දෙනේ පහද. කීල කියනවා භාවනා නම් මම හිතපු නැතිදේ හරියනවා. හැබැයි පොඩි ප්‍රශ්නයක් මට තියෙනවා. මේ මම ගැටුන කිසිම කෙනෙක් මං ගැන කිසිම අවොත් හිතන්නේත් නැහැ. මට මට මොකද ලැජ්ජා වගේ කියලා. ඊට පස්සේ මං සැකවලු සාන්ත මම පැංගුරු නොවේ ඉන්නේ බොහොම ඈත බලාගෙන. මම ස්වාමීන් අරගෙන යන්න. මං ස්වාමීන් වහන්සේට බාහනා කරන්න කුටියක් හදලා දෙන්න. හරියනවනේ දිගටම කරන්නේ කියලා. කියලා වෙලා නිකන් ලෑලි මඩුවක් කඩලා ඒගොල්ලෝ හදන්නේ උකට නුඹ දාලා. පිදුරු කට්ට දෙයක් ගණන් දාලා කිව්වලු මේ කුඩ ඕන තරම් කුඩ වයින් කිව්වලු කවුරක්වත් පලාතක නැහැ කියලා. ඉතින් ඒ සඳහන් තියෙන ප්‍රශ්නේ විසඳුණා. හැබැයි තා එක ප්‍රශ්නයක් ආවයි කියන්නේ. ඛණ්ඩ තිබුණේ බතුයි තඹබු මුං මේ අර රතු අද වෙලා තිබුණා මම දන්නේ දැක කියලා රතු පාට මුං ඇට වගේ જાතියක් බුද්ධයට වගේ જાතියක්. කිහිලි. අනේ විතරමලු. අය දවස් 300ක් බාන කරන් 300ම ඔච්චරමලු තියෙනවා. ඊට පස්සේ තාලතර තිබෙන කරණ දෙයක් නෑ කියලා කිව්වා ඕගොල්ලෝ නටන මදි. මේක ඉන්න පටන් ගත්තා මේ කයයි මේ හිතයි පුදුම විදියට ආ ආවේශ වුණා වගේ නටන්න ගන්නවා. එයා දන්නවා දැන් මේ භූණයම කැපෙනවා කියලා. ඕවම නෙවෙයි නැතිලි. පුදුමාකාර විදියක් නැතිලක් නැතිලා කොහොමඩක්වත් ඒක නටනවා අපි දන්නේ නෑ. නමුත් ඒ එකම වැඩ පිළිවෙල දිගට කරගෙන යනකොට මේ පුදුමාකාර ප්‍රතික්‍රියා කරනවා. සමාජයත් අපිට ප්‍රතික්‍රියා කරනවා, ඇතුළත් ප්‍රතික්‍රියා කරනවා. ඒකට ලෑස්ති නැත්නම් තෝණේ ගෙවල් හදන්න යන්න එපා, යක්කුන්න බය නැහැ. මේකට එන්නත් එපා කවුරක්වත්. ඕගොල්ලන්ට ඕන විදිහට අපිට ඕන ඉරියව් පවත්වන්න ඕන නම් කොල්ල බෑ. ඒකයි මේකට ප්‍රතිසල්ලාණේ කියන වචනේ හරුවචන සඳහන් කරන්නේ අපි රහස් ස්ථානක ඉඳලා භාවනා කරන්නේ. දුහම්තුරු ආවේ විති 30 26 30 26 30 30 ආවේ. ජෙට්ලැග් එක නිසා භාවනා කරන දඩාං කල කඩන්න වෙනවා. ඔක්කොම නැතිලා කරලා දුහම්තුරු ආය හදාගත්ත භාවනා ඉවරයි. අර කියන්න දෙයක්වත් නැහැ කරන්න දෙයක්වත් නැහැ. ඉතින් කටේ පොඩ හැලහැප්පක් තියෙනවා. ඉතින් ආයේ මේ ඒක ඇවිල්ලා බෝන් එකකින් කට්ටිය කරපේ ගන්න නෙවෙයිනේ. මුස්ලිම් කාර්යගත් අතකෙකුත් නෙවෙයිනේ. අපේම සිංහල එකනේ. නැත්නම් බෞද්ධයනේ. වැටුණා වුණා කිව්වොත් භාවනාව මෙච්චරයි. දෙවෙනි එක තමයි මට කියන්න ඕන මේ. මේ භාවනා කරනකොට නීතියක් ඈත යන කතාවක්. මේක නිසා ලංකාවේ ඔය මහසි භාවනා ගෙනාට පස්සේ World Buddhism කියන මැගසින් එකට ආටිකල් 3ක් ලිව්වා. මේක nervous system එක අප්සෙට් කරනවා. මේක ස්නායු පද්ධතියයි ශෝෂණ පද්ධතිය අත්‍යත නිසා ලංකාවේ දොස්තර කෙනෙක් පැවිදි වෙලා පැහැදිලිවම ගැහුවා මේ බාහනක මේ ශීර්ෂියක් වැඩි. මේ කිසිම පොතක නැහැ. මේක අනවශ්‍ය ප්‍රශ්නයක්. පස්සේ මහදේසාරගේ ගෝලෙක් ඥානෝත්තරගෙන් හඳු උත්තර ලිව්වා. උත්තර ලියන්න ලියන්න මෙහෙන් ලියන්නේ කෙලින්ම ඉන්ටර්නැෂනල් මැගසින් එකට. ලංකාවට ඕනේ නෑ මහසි ක්‍රමයක්. අපි ළඟ තියෙනවා ඒකේ ඌව නැහැ. මේක වැරදි. ඉතින් අන්තිමට ගිහිල්ලා ගිහිල්ලා මහලිසයරෝ අර ඥානතරාමරණ කිව්වා. මේ කරපු කෙනෙක් කියනවා නම් ওই ප්‍රශ්නේ කියන්නේ නැහැ. කරපු කෙනෙකුට කතා කරන්න කියන්නේ ඕනේ නම් බුදුමෙ වල ප්‍රතිඵල බලන්න කියන්නේ. ප්‍රතිඵල ලැබෙන හැම කෙනාම නටනවා. නටන්න නැත්තම් යන ප්‍රතිඵලයක් නැහැ. ඒ ටික දැනට මහසි මධ්‍යස්ථාන විසින් මුද්‍රණය කරලා තියෙනවා විපස්සනා මෙඩිටේෂන් කියලා ආපු චෝදනා සහ ඒකට දීපු උත්තර. එකක් තමයි යෝග හරියට භාවනාවට හිත එල්ල වෙච්ච ගමන් අලියන්න ගන්න එක. ඒක ස්වභාවයි. ඊට පස්සේ මම අග්ඥාව දුරන්න කිව්වා අග්ඥා කියන්නේ බාහුවසයිඩ් ගෝලයා මම එක්ක බෑ අවුරුදු ගණක් වැඩ කරාවේ පරිවර්තනදී. මම අපි ගියා ඇවිදිනකොට කිව්වා ඔන්න ස්වාමීන් වහන්සේට සැකේ අරගන්න ඕන නම් මණ්ඩලයේ තියෙනවා භාවනා මධ්‍යස්ථානයක්. ඒ හාමුදුරුවෝ කියනවලු එහෙම දැගලුවේ නැත්තම් ඒක භාවනා කාර්යයක් නෙවෙයි එහෙම විකෘතියක් වෙලා නැත්නම් භාවනා හරිය ගිල නැහැ. ඒ නිසා යහමතු කරන ඕන කෙනෙකුට බය නම් උඩම තට්ටේ පිරිමින්ට දීලා තියෙනවා, දෙවන තට්ටේ කාන්තාවන්ට දීලා තියෙනවා. උඩම තට්ටේ භික්ෂුන් වහන්සේලා. ඊට පස්සේ මෑණින් වහන්සේලා. ඊට පස්සේ පිරිමින්ට පස්සේ ගෑනු තට්ටු හතරක් දීලා තියෙනවා. ගිහිල්ලා බලන්නක ඔක්කොම නගරකටුන් ಜಾති තියෙනවා කියලා ගිය ඕනම වෙලාව. දැන් ගොඩ වෙලා බලමු කිව්වා. මොකද ඒ ශාංශ කියනවලු ඒ එහෙම කැපකිරීමක් කරන්න බැන්නම් කොහොමද මේ මේ අපි මේ ප්‍රශ්නේ විසඳන්නේ? වෙන්නම ඕනයි කියලා. මේ ඇත්තටම මගේ දුරකම මං ගියේ නෑ. නිසා භාවනා කරන කිස් ඕනම කෙනෙක් ළඟ ඒ වගේ කියාගන්න බැරි කොටසක් තියෙනවා. අපි සාකච්ඡා කරන්නේ ඒක මතු කරලා කියන්නේ මේකට යනකොට කාය ජීවිත নিরপেক্ষව යන්න ඕනේ. ඒ තුලදි නෙමෙයි. මුලදි මොකක්වත් ඕන කරන්නේ නැහැ. මොකද නිකන් සාමාන්‍යයෙන් ඔය මේ අලු මේ මේ හඳුන් කූරු ටික පොල් තෙල් පහනක් මේ උක් දණ්ඩක් වගේ පොඩි පොඩි බිඩි ඉල්ලන්නේ. පහුවෙන තමයි ප්‍රාණයට ප්‍රාණේ ලේ කුකුලා පහුවෙනකොට තමයි තොවිලි වාන්දරේකට තමයි බඩුල හැත්තිකලා තියාගෙන ඉන්නේ. යකා යන්න හදනකොට ඔය යටි ඉල්ලනකොට බූස් ගන්නකොට දෙන්න ඕනේ තෙලේ කොටුව දෙන්න ඕනේ කුකුලා දෙන්න ඕනේ නර බිල්ල දෙන්න ඕනේ සැව බිල්ල දෙන්න ඕනේ යකා යනකොට එහෙම ගන්නවා. හැබැයි ඉස්සෙල්ලා ඉස්සරහට සාමාන්‍ය කොට්ටක මචල් හඳුන් කූරෝලි වැඩේ පටන් ගන්න නිසා ඇඳව ඇඳව කටිට ඔක මොකුත් පේන්නේ නැහැ. එළිපෙන ජාමන තමයි හොඳ හොඳ දෙල්ලන් තියෙන්නේ. අන්තිමට ගියාට පස්සේ Tamange සියල්ලම මම යා කියලා තියා හිටින රූපයක්, ඉරියව්වක්, විවේකයක්, හොඳ නරක, හරි වැරදි හේනම දෙන්න ඕනේ. ඔය පොඩි පොඩි ඒවා තමයි පුරුදු කරනවා දැන්. ඉතින් ඒ නිසා පිළිම මේ ධර්මයේ භාවනා කරන්න කැමති නැහැ. ඔය දෙයාට ඕන කරලා දෙන්නේ මාමයා. මට නිකන් V shape body එක තියෙන්න ඕනේ. ඒ ඔක්කොම නිකන් configuration එක තියෙන්න බෑ. ඉවුව කරන්න හම්බ වෙන්නේ භාවනා හරියට ගියා නම් වැක්කේනවා. ඒදී අපි අර නිව් ජර්සි වලදී නිව් ජර්සි කලපු රිට්‍රීට් එකට ඇවිල්ලා හිටියා ඒ ජෝන් යෙන් මොනාස්ට්‍රිගේ චීන මහත්තයගේ සන්තෝෂයටම නිකන් ඉන්දෝනෙ. ඒ අකිනවා සමහර භාවනා කරනට වැක්කෙන්නේ ඇයි කියලා. ඒ කියන්නේ මෙහෙම කියන්නේ ඉරියව්ව වැක්කෙටිච්ච සූරටවත් වෙනවනේ. මම කොහොම දැකලා තියනවාද? තේරවාද පන්සල් වල ඉන්න බුදුහාමුදුරුවෝ මෙහෙම ඉන්නේ. මහායාන බුදුහාමුදුරුවෝ මෙහෙම ඉන්නේ. ආ මේ භාවනා කරේ ඉරියව්වක් නෙවෙයි. මේ පෙන්නගෙන ඉන්නේ ඉරියව්ව. භාවනා කරන ඉරියව්වට ගියාට පස්සේ බලන්න බෙල්ලෙත් සයිසුලක් කරනවා බඩෙත් සයිසුලක් කරනවා මෙහෙම තමයි ඉන්නේ පුතේ. මම මේකට ප්‍රොමෝට් කරනවා නෙවෙයි. මේ සාක්කුවේ බොළුව සාක්කුවේ දාන භාවනා කරන්න කියනවා නෙවෙයි. මත් භාවනා කරන ඕන කෙනෙක් පිළිගන්න දෙයක් තමයි අපිට අපේ ඉරියව්ව ඕන විදිහට පවත්වන්න හම්බ වෙන්නේ. ඒක හොඳට කියවන්න ආනාපාන කතා කියලා කතාවක් තියෙනවා. පටිසම්භිදා මාර්ගයේ. ඒකෙදි කියලා තියෙනවා මේ හරියටම ලයින් එකගෙන එන වෙලාවක යන සාරිපුත්‍ර සරේ චක්‍ර වගේ කරකවනවා මම දන්නේ මම කිසිම සාහිත්‍යයකම දැකලා නැහැ යම් වෙලාවක යෝගාවචරය ආස්වාසේ හිත පවත්වන්නේ මේ භාවනා කරන්නේ හිත ප්‍රස්වාසයේ කෙරේ විසිරියයිද ඉංජති කම්පති චංචති පපංචති කියලා. ඇඟ සැලෙයි, දඟලයි, නලියයි. ප්‍රසවාසයේ හිත පවත්වන්නේ මේ භාවනා කරන යෝගාවචරයේ හිත ආශ්වාස කෙරේ හිත විසිරියයිද කම්පන වේ චංචල වේ ඉන්ජන වේ ප්‍රපංචිත වේ ආශ්වාසයේ හිත ආශ්වාසයේ හිත පවත්වන යෝගාවචරයගේ හිත කය කෙරේ විසිරියයිද කම්පන වේ චංචල වේ හරියට කරන කඹේ ඇවිදිනකොට කඹේට කවුරුට ගැහුවොත් මොකද වෙන්නේ කඹේ බැලන්ස් කරගෙන යනකොට කවුරුට කඹේට ගැහුවොත් මුඩු ඇඟම සාලවනවනේ ඒ වගේ හරියට මේ සතිය සමාධිය ඔය ටික ලයින් වේගෙන එනකොට මේ මමයා කියන එක ගැලවෙන්න පටන් ගන්නවා. එයා එයා ලිහිච්ච ගතියටපත් වෙනවා. ඒ ලකුණු තමයි ඉතින් අර මමයා දැඩි කෙනා ඒකට කියන්නේ කාය ජීවිත ආසාව තියෙන එහෙම නැත්තම් කියන මේ තරුණ යොබ්බනේ ඉන්න කට්ටිය ඒ මමයා හෙල්ලෙනවා දකින්න කැමති නැහැ. කය හෝ ජීවිතේ හෙල්ලන දකින ගමන්දී තියාට පේන්නේ මේක විශාල තර්ජනයක් කියලා. හැබැයි යටි හිතේ අදහසක් තියෙනවා මේක භාවනා ප්‍රතිඵලයක් කියලා. අනිත් පැත්තේ අදහසක් තියෙනවා භාවනාවේ මෙහෙම විකෘති වෙන්න පුළුවන්. ඒ තින් සැකේන. ඉතින් ඒ ඒකට උත්තර නැහැ. මේක මේ තමයි මේ උත්තරේ. මොකද අපි සාකච්ඡා කරන්නේ. සාකච්ඡා කළා අනිත් දවසේ උට වැඩි යකෙක් ආවත්. ඔය සව් බිල්ලක් කරේ මෙනේ ප්‍රාණයට ප්‍රාණය ඉල්ලුවා. ප්‍රාණ ප්‍රාණ කියන එක දානවා. කැවිබිල්ල කියන එක දන්නවද? ඒක පැහැදිලි කරලා නැහැ මේක. කැවිබිල්ල කියන්නේ ඔය තොවිල් නනකොට ප්‍රාණයක් වෙනකොට විතරක් දෙනවා. ඒකත් ප්‍රාණයකට ගන්න. ප්‍රාණ ප්‍රාණය කියොත් කුකුලෙක් දෙනවා. ඒ නැත්නම් සත්‍ය කාචයක් කරන රූපයක් කරනලා රූපෙට රූපෙ පෙන්වනවා. දෙයියෝ පච්ච කරලා හොය රවට්ටන එකමයි තනි කර කරන්නේ ඔය මුළු තොවිලම. එක එක දේවල් හරි යකා ඉල්ලනවා තෝ කනවා මරනවා කියනවා හරි හරි මම උඹට සවුවිල්ලක් දෙන්න ආහු ආ කියපු ගමන් පිටර දිලා ෂේප් වෙනවා ප්‍රාණි ප්‍රාණි ඉල්ලපුවාම කුකුලෙ දිලා බේරෙනවා රූපෙට රූපෙ ඉල්ලපුවාම තඹ සත්‍ය කාචය කරන රූපයක් අඳලා ඒකේ ඒක දිලා බේරෙනවා මේකෙත් ඉල්ලනවා සියල්ලම ඉල්ලනවා නමුත් ඒ ඒ ඒ දෙනකොට තේනවා මේ ඉවර කරන්නයි හදන්නේ වැඩේ. ඒ කියන්නේ ආයෙ තවදුරටත් සංසාරයක් දෙන්න නෙවෙයි. වැඩ ඉවර ගන්න ඒ නිසා මේ පස්චිම භවිකයට සතුටක් ඇති වෙනවා. මේ ජීවිතේ නිවන් දකින්නට තියෙන හරි දැන් ඉතින් නඩුව ඇහෙන්න ගත්තා. දැන් තීන්දුවයි. අනිත් එකේ වෙන්නේ නඩුව කල් දාන එක විතරයි. මේ කිසි දෙයක් වෙන්නේ නැහැ. ඉතින් ඉඳගෙන ඉන්නවා. මොකක්වත් වෙන්නේ නැහැ. ඉතින් ආහිතාහිතට හොඳයි කියලා කාලේ ප්‍රයෝජන වෙලා නැහැ. ඉතින් තමයි පළවෙනි ප්‍රශ්නේ අහන්න. මේ මොනවා හරි වෙනකොට මේක භාවනාවේ ප්‍රතිඵලයක්ද නැත්නම් භාවනාවට හරි ආදුවද? ප්‍රතිඵලයක් කියන අදහස තියෙනවනම් එන අනුග්‍රහ කරන්න. කාය ජීවිත নিরপেক্ষව අනුග්‍රහ කරන්න මතක තියාගන්න මේ ඉස්සරහට මේට වැඩිය දරුණු බිලි ඉල්ලනවා. ඒකයි ඊගේ අතාරයලා යන්නේ කියන්නේ. ඒකයි ප්‍රතිසල්ලානායකට යන්නේ කියන්නේ. ඒකයි ගිහිල්ලා එඤ්ඤම් කියලා එන්න එපයි කියන්නේ gedere. යඤ්ඤම් කියලා එන්න ඕනේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ අදවින පරයන්ක භාවනාව ගැනයි. මූල කර්මස්ථානයේ ආනාපානය. ආශ්වාසය සිසිල්වට නාසය අග ඉහළට පිරිමැදෙන ආකාරයට දුටුවා. එවිට ආශ්වාසය කියා මෙහි කරා. ප්‍රාශ්වාසය උණුසුමට පහළට පිරිමැදෙන දුටුවා. එය ප්‍රාශ්වාසය කියා මෙහි කළා. ශබ්ද වේදනා එකතරම් බාධා නොකරන අතර සිතිවිලි බොහෝ බාධා කරයි. විතක සිතිවිලිද විතක ආනාපානයේද ගැන සිහිය මාර්ග මාර්ගයට ඇතිවේ. ටික වේලාවකදී ආනාපානයේ සියුම් වී නොදැනීම යන අවස්ථාවක් පැමිණේ. නමුත් ආනාපානයේ දැනෙන අවස්ථාවේදී ආශ්වාසයක් හා ප්‍රාශ්වාසයක් අතර ඇති බව කියන තිස්පැන නම් නොදැනේ. ආනාපානයේ නැතිවුණු පසු ශරීරයේ තිබෙන බවට ඇති දැනීම පිළිබඳ සිහිය පිටුවාගෙන සිටිනි. මෙය වේගස වී කම්මැලි නිදිබර ගතියක් ටික වේලාවකින් ඇතිවේ. එවිට සිතිවිලි එයි. මේ සිතිවිලි වල අන්තර්ගතය රාජ්‍ය හෝ ද්වේෂය ලෙස කැටි පෙනෙන හැඟීමක් නොවේ. මානවයෙන් මානවයට ශරීරයේ ඇති බවට ඇති සිහිය හා සිතිවිලි යන අවස්ථා දෙක ඇති වේ. හුස්ම නම් බොහෝ විට දැනෙන්නේම නැත. සිතිවිලි වලට අකමැත්තක් හා සතිය ඇති අවස්ථාවක කැමැත්තක් ඇත. මෙසේ බොහෝ වේලාවක් ඉන්න විට වේදනා දැනි හිමීට ඉරියව් මාරු කළා යයි වහාම හුස්ම නොදැනී යයි. නමුත් භාවනා කාලයෙන් 50 50%ක්ම සිතිවිලි සිතිවිලි ඇත. ඉතිරි 50 ශරීරයේ ඇති බවට දැකසැසෙන්නේ ඉන්නා බවට ඇති දැනීම. ඉදින් භාවනාව සඳහා උපදේශ පතමි කියනවා කරන්නේ. ඉදිරිපත් කළ තොරතුරු හොඳයි අහගෙන ඉනකොට තේරෙනවා. නමුත් මේකෙත් අර මගේ දුර්ලභම තමයි මත වීම තීමක් නැත්නම් හරස් ප්‍රශ්න අහන්න අවස්ථාව ඉල්ලනවා. 150ක් විතර කාලේ මම දැන් ඉන්නවා කියන එක වැඩි වෙන ආරකද තියෙන්නේ වැඩි වෙන ඌරෝගද තියෙන්නේ එහෙම නැත්නම් අඩු වෙන ඌරෝගද තියෙන්නේ කියලා කිව්වොත් මේකට ඍජු කෙටි උත්තර දෙන්න. උදේ දෙන්න කැමති නම් අත ඉස්සුවොත් අපිට අන්න අත උසව. උසාවි කුඩුට කඳවන්නේ. උලුවන්ට කුඩුවට නගින්න. හරි. එහෙනම් මෙහෙට එන්න ඕනේ. එන්න ඉතින් නේ. මම නැවතත් ප්‍රශ්නේ වර්ණගෙනවා. අවසාන කොටස ලියලා තියෙන එක වාක්‍යයක්. 150ක් විතර කාලේ සිටවිලි වල ගත කරනවා. 150ක් විතර කාලේ මම දැන් මෙතන ඉන්න බවට ගත කරනවා කියලා. ඒක මේ එක පැත්තක් ගැන මම ප්‍රශ්නේ අහන්නේ. ඒකේ වචනයෙන්ම කියනවා නම් 150ක් විතර කාලේ මම දැන් මෙතන ඉන්නවා කියන ගතිය. තමන්ගේ ඉතිහාසය අතීතයත් එක්ක බලනකොට මේක 30 40 45 48 49 50 වැඩිවීමක්ද නැත්නම් ඉතර 60 70ක් තියලා 50ට අඩුවීමක්ද නැත්නම් මේ 50 ෆික්ස් ෆැක්ටර් එකක්ද කියන එක මට දැනගන්න සමහරවිට ගෙදරට කොට ආයෙත් අර සිද්ධි වෙනවා වගේ නිසා වැඩි වෙනවා දැන් අද මෙතන බලවිතරත් ඉන්නද දන්නේ නැහැ. ජෙනරලි බැලුවොත් Tamanට මේ 150ක් විතර කාලේ මමත් එක්ක මම ඉන්නවා කියන ගතිය වැඩිවීම කාර්යයක්ද පෙන්වන්නේ අඩුවීම කාර්යයක්ද පෙන්වන්නේ ඒ කියන්නේ උපත්ති කාලේ ඉඳලම භාවනා කරන්න ඉස්සර ඉඳලම මම දැන් මෙතන ඉන්නවා කියන එක පුරුදු සංකල්පයක්ද තේරුණා නේද ප්‍රශ්නේ ඒකවල දැන් මේක ආවේ භාවනා කරන්න පටන් ගත්තට පස්සේනේ පටන් ගත්තට පස්සේ පටන් ගත්තේ 50 න් නෙවෙයිනේ එකෙන් දෙකෙන් ඒත් එක්ක බලනකොට තමන්ගේ මේ ඒ අද මේ තියෙන 150ක් විතර තියෙන කාලය කියන එක ළඟා වීමක්ද ජයග්‍රහණයක්ද වර්ධනයක්ද එහෙම නැත්නම් තිබිච්ච එක කඩා වැටීමක්ද කියන එක බලන්න. එච්චරයි. භාවනා කියන්නේ ඔච්චරයි 150ට ගියා නම් නිකම් මම කියන්නේ මගේ ලකුණු ක්‍රමය හැටියට 133 සෝවා. 150 ඉතින් සකදාගාමී 170 වෙනකොට අනාගාමී. කියන්නේ ඩික්ටින්ෂන්. මම මේ මේ මගේ භාවනා කරේ මම ලකුණු 30ක් ගන්න තිබුණොත් මම 33 අතෙන් දාලා පාස් කරන જાති බිනේ. ඕගොල්ලෝ මේ යන්න හදන්නේ මේ ඉහළ මට්ටමේ 70 80 ගන්න මගේ ජීවිතේට මම අරගෙන නැහැ. විභාග මම දැයන ගණක් කරලා තියෙනවා. මමත් ෆයිට් කළා අරගෙන තියෙන 30 තමයි. එක්සැමින තුනේ තුනක් අතින් දානවා පාස් කරනවා. නැත්නම් මට බෑ තුනම ගන්න බෑ කොහොමදක් බෑ. මගේ එහෙම අදහසකුත් නැහැ. මට පාස් වෙන්න ඕනේ නැහැ. පායන්න විතරක් තිබුණත් ඇති. ඉතින් ඒ නිසා යම් උත්තරේ මෙච්චරයි. මේ 150 තියෙනක දැන් තමයි දෙනවා උදේ වරු මෙමය හැන්දවරු මෙමය මෙහෙ කරනකොට මෙමය ගෙදර කරනකොට මෙමය කෑමට පස්සේ මෙමය නෑමට පස්සේ මෙමය ත්‍ක්මන්ට පස්සේ මෙමය කියලා දැන් මේකේ මේ 50 ආසන්න කාරණා කියන එක දන්නවනේ proximate factors නාලා හොඳට සක්මන් කරලා වාඩි වුණොත් නැත්නම් mood එක තියෙනවා කියන එකක් තියෙනවා. නමුත් මෙහෙමයි. එහෙනම් mood එක නැහැ. නමුත් සාමාන්‍ය සම්ප්‍රදායන්ට වාඩි වෙනවා. එතකොට නැහැ. අන්න ඒ වයිද තියෙනවානේ මේ අනුග්‍රහ කරන්න පුළුවන් කොටස් සම්බන්ධ මේක හැම වෙලාවෙම භාවනා කරන තුම සක්මන් කරන්න ඕන. අතපය ටික සීතල කරන්න ඕන. ඒ වෙනත්නම් ඒකට හිත සූදානම් කරන නිකන් ආවට ගියාට දරස් කාලා පයින් යන්න එපයි කියලා අන්න ඒ ටික සකස් කරන්ඩ යම් ආකාරයක 50 51 වෙනවනේ ඒක තමයි තමන් සාසනයට කරන අනුග්‍රහය. ඒක තමයි තමන්ගේ පුද්ගලික සාසනයට කරන අනුග්‍රහය. ඒතිය එහෙම නිසා බනස්තික වෙන්නේ නැතිව ඇති වාඩි වෙලා ඉන්න නැති වෙන්න තීන්දුවක් ගන්න යන්න එපා. තමන් රෙගියුලර් ටයිම් ටේබල් එකට යනවා යනවා. එනකොට දැන් මට කියලා තියෙනවනේ ක්‍රමසාවේදී මට කියලා පුද්ගලික ඥානයක් තියෙනවා. ඒක දාන්න ඕනේ. මේ දැනට මේ ක්‍රමිකව අරගෙන ආපු 50 51 කරන්න කුමක් කළ යුතුද? ඒ දෙක. ඒකට තමයි අපි යෝනිසෝමනස්කාරය කියලා කියන්නේ, ගැලවිඥාව කියලා කියන්නේ. එහෙම නැත්නම් ස්ථානෝචිත ප්‍රඥාව කියන්නේ. ඒක බුදුහාමුදුරෝ දෙන්නේ ඇත්තටම අපි වාගේ නිකම්ම නිකන් නරපණුවෙකුට 10%කට 15%කට හෝ මම දැන් මෙතන ඉන්නවා කියන එක දෙන්න පුළුවන් වෙච්ච එකටත් අපිට නම්බුවක් නෑ බුදුහාමුදුරන්ට නම්බුවදී. ඒ තරමටම එක්සෙන්ට්‍රික්. ඒ නිසා අපි ඔතෙන් ආවේ මේ ආත්ම දෙල්ලමක් නිසා නෙවෙයි. පෙර ආත්මේ කරන ලද බුද්ධෝත්පාද කාර්යයේ පිච්ච නිසා. පෙර ආත්මේ කරන ලද මනුෂ්‍යාත්ම භාවයක පින්තිමුණ නිසා. ක්ෂණ සම්පත්‍ය දන්න නිසා. කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසා. සද්ධර්ම ශ්‍රවණය නිසා. මේ වගේ වැඩමුළුවට ආපු නිසා. දැන් ඊට පස්සේ අපේ තියෙන සියලු හැකියාවන් අපි කියන්නේ ක්‍රමසාවිදියව දන්න ඕනේ. මේ ඉක්මන් ගමනක් යන්නත් එපා. දිනු කරන්න මොකද්ද කරන්න ඕනේ කියලා ඒකට තමන් ඇර වෙන කිසිම එක්ස්පර්ට් කෙනෙක් නැහැ. ඒ නිසා ප්‍රතිඵල බලාපොරොත්තු වැඩි කමෙන් ලියනද ලිපියක්. සාදා. ඔය බින්ගාක් මහැට පෙරල හොටන්න පින්නනට පස්සේ තමයි ඉතින් මයිකේ බුදුහාමුදුරුවෝ දකින්න කල්පනා කරන්නේ. දැන් ඔය පොඩි උන් ඉන්වෙස්ට් කරනකොට එතන එතන ලාභ තියෙන නැත්තම් උන් දාන්නේ නැහැ සල්ලි. ඔයිටත් වැඩිය බාලකෙක් දැම්මනම් ඔයිටත් වැඩිය දානවා. හොඳයි. ඒකේ මේ මොටිවේෂන් එක තියෙනවා. නමුත් අපි මතක තියාගන්න ඕනේ මේ 50 එනකන් පොඩි සෙල්ලමක් නෙවෙයි ගමන 50 ඇත්තම. ඊට පස්සේ එහාට යන එක තමන් අතේ තියෙන. සිතුවිලි ගැන කතා කරන්න කතා කරව ගමම හිත කුරුවල් වෙලා හිත නිකන් මේ අරියාදුවට හිටිනවා. අපි කියන්නේ මෙච්චර සිතුවිලි තියෙද්දි මට පුළුවන් වුණා 50ක් කරකම් ගෙනියන්න. මෙච්චර ශබ්ද තියෙද්දි මට පුළුවන් වුණා මෙච්චර ගෙනියන්න. මෙච්චර වේදනා තියෙද්දි මට පුළුවන් වුණා දැනගන්න කියන එක විතරමයි කතා කරන්නේ. ඒකට කියනවා මේ හැකි සංඥාව කියලා. පස්සේ එනිසා වෙන සිතුවිලි වලින් ආයෙත් සිතුවිලි ඒ කියන්නේ එක වාක්‍යයක් මේකේ තියෙනවා සතියට මනාපය හිතවලට අමනාපය. හිතා ගන්න පුළුවන් වේද දවසක් භාවනා කරලා සතියාවත් හිතීලියාවත් දෙකම සමහිත. කොහොමද කියලා හිතනවද? දැන් මේ ඉන්නේ සතිය මේ ඉන්නේ හිතවිලි ওই දෙකටම නොදැක්ක කෙනෙක් වගේ ඉන්නේ. මේ ආවේ සතිය, මේ ආවේ හිතවිලි. දැක්කට ඇස්සත් එනොත් දැක්කේ නැති කෙනෙක් වගේ ඉන්නේ. ඇහිලා හිතවිලිල කච කච කච ගාලා කතා කරනවා. සතිය ඇවිල්ලා නිස්සද්දතාව වෙනවා. ওই දෙකම ඇහිලා නිකන් ඇහිම ගැන කතා කරනවා. නෑ වුණා වගේ ඉන්නේ. දැන් මේ හිතවිලි, මේ ශබ්ද, මේ සති. ඔය තුනම ආවට පස්සේ නොදැනුණා වගේ ඉන්නේ. උතෙන් අපි යන්න හදන්නේ. උතෙන් යටින් වෙන වෙන හිතවිලි අඩුවීමක් වෙන්නේ නැහැ. ආපහු හිතවිලි ගණන් නොගෙන සිටීම තමයි කරන්නේ. තේරුණා කියලා මම හිතනවා තේරුණා. තේරිච්චිට කියමු බෑ යන්න ඉතල. එන්නේ. සතියේ ඉන්නතර සිතිවිලි එන්න පුළුවන්. ඒ සතියේ ඉන්නතර සිතිවිලි අතර ඒකට සමලිත ඔය ඉතිසල්ලා මම කියපු ටික ඒ අන්තිමට මම මතක් කරපු ටික ඉස්සල්ලා කියන විදිහට මම මොකද්ද කිව්වේ ඒ කියන්නේ මේ මට්ටමක් ආවට පස්සේ තමන් කළ යුත්තේ මොකද්ද? ඒක වැඩි කරගන්න. ඒක වැඩි කරන්න නැහැ මොකක් වැඩි කරන්න? කරන්න තියෙන මොකද්ද කියලා තමන් අහන්න. ඒකට කියනවා මේ බොඩි නොලෙජ් කියලා. තමන්ගේම ඇඟෙන් අහන්න ඕනේ. මේ සතිය තවත් අන්තරාවර්තනය වෙන්න ඇතුළට එන්න කුමක් කළ යුතුද? මොහොතේදී වෙන ආසනයක ගන්නවද? නාන විල වාඩි වෙනවද? සක්මන් කරලා ඇවිල්ලා වාඩි වෙනවද? උදේවරුේ වාඩි වෙනවද? ඒ ටික ඔයා දන්නවනේ දැන්. ඒ ටික පෙළගස්සලා දෙන එකට දෙයන්නාසෙන් කන් ඉන්න එපා. කවුරුත් ගැන බලාපොරොත්තු වෙන්න එපා. ඒ දේ Tamanට පේසපේ ගන්න පුළුවන් නම් අපි ඒකට කියනවා ආත්මනුකම්පාව. අත්ත සිද්ධි අත්ත කුසලයේ කියලා. මොන යකානිසාරි කමන්නේ ඒක කරන්න පුළුවන්කම තියදී කරන්නේ නැත්තම් ඒ මනුස්සය විතර කාලකන්ණියක් මේ මොලේ මේ පොළොව උඩ නැහැ. ඒ දරුවෝ නිසා, වැස්ස නිසා, කැස්ස නිසායි කියලා ඒ අමනකම මම මම ඉතින් ඔය පැත්තට ගියාම මගේ බරපතල වචන වගේක් එළියට එනවා. මිනිස්සු බයිනවා මට. ඉතින් මේක පෙන්ලා දුන්නාට පස්සේ මේ මේ ජීවිතේ හම්බෙච්ච මොනවාරි කුණු කන්දලක් ඉස්සරහින් තියාගෙන ඉන්න අරක නිසා බෑ මේක නිසා බෑ කියලා. බුදුහාමුදුරුවෝ කරණ තියෙන කරලා. ඉතින් අපි හිතලා හදාගන්න තියෙන කොහොම හරි දැන් හදාගත්ත එක 50 51 කරගන්න එකයි කරන්නේ. ගරු ස්වාමීන් වහන්සේ අවුරුදු 5ක් 6ක් ඉඳ ලැබෙන විටදී දිනපතාම භාවනා කරන අයෙක්නි. නේ එළිය මත මල්ලිකාට මෙතෙන් ආවන එළිය තියෙනවා. වම් පරිවර්තයේදී ආනාපානය සහ සිහියෙන් සිටින විට මුල් කාලවලදී මුල මැද අග වශයෙන් හි නොයෙකු ධාතු ස්වභාවයෙන් වරහන් ඇතුලේ සීතල උණුසුම ආදී හොඳින් දැනුනි. නමුත් මෑතක සිට ආනාපානය දැනෙන්නේ දැනෙන බව මරහණ තුල දැනගන්නා බව පමණි. දැන ගැනීම විශාල ප්‍රමාණයක් මරහණ තුල එකිනෙකට වෙනස්. වේගයෙන් ගෙවෙන බව පමණක් ඇති බව තේරුම් යයි. එවැන්නක් දැනෙන දැනෙන විට ගෙවි අවසන් වූ අතීතයක් හෝ එකින් එන්නට ඇති අනාගතයක් නැති බවක් දැනෙන මොහොත පමණක් දැනේ. හේතු ඇතෙහි මේ සිදුවන්නේ පංච උපාදානස්කන්ධයන් ඇතිව නැතිව යන ක්‍රියාදාමය යයි සිටුනි. ය නිවැරදිද පහදා දෙන්න. ස්තුතියි. ඒක ඕනම දෙයකට සම්බන්ධව කරලා කියන්න පුළුවන් පංච උපාදානස්කන්ධ පංචස්කන්ධේ ධාතු රූප ස්කන්ධ ආයතන ඒක එකම දෙයට දෙන නම් වැඩක් ඔය තියෙන්නේ. එක එක පැති වලින් බලනවා මැනිකක් හරව හරව එක එක පැතිකට වලින් බලනවා කියලා. ඒ වගේම කියනකොට මේ අනිත්‍ය ලක්ෂණය අනුව අනිත්‍යතාවයේ වැටෙන්නේ නැහැටි. අපි ඉස්සලා ආනපානේ මුලමඳාක ආනපානේ බලනවා. ආශ්‍රද ප්‍රසවාස වෙන් කරනවා. මුලමඳාගේ වෙන් කරන වෙන් කරන වෙන් කරනකොට විස්තර වැඩි වෙන්න වැඩි වෙන්න ඒ වගේ තියෙන මේ වෙනස් වෙන බව වැඩි වෙනවා. අන්තිමට ඒ ආනාපාන වෙනසකුත් නැහැ මුලමැදාක වෙනකුත් නැහැ වෙනස් වීම පමණක් පේනකොට හිත ලෑස්ති වෙනවා අපි බලන්න කැමැති වුණත් ආකමැති වුණත් ලෝකේ තියෙන අනිත්‍යතාවය ඒක බුදුහාමුදුරුවෝ ඇති කරපියක් නෙමෙයි උන්වහන්සේ මතු කරලා දුන්නා පොටක් පාදලා දුන්නා මේ අනිත්‍යතාවය වැටෙන්න පටන් ගත්තා ඒකට රූපත් එකයි නාමත් එකයි කන දිවනාසය කය කියන උපාදාන අපි පංචස්කන්ධය ගත්තත් එකයි උපාදානස්කන්ධය ගත්තත් එකයි 18 ධාතු ගත්තත් එකයි හතර මහා ධාතුන් කොයි එක දැම්මත් ඕක තමයි අහුවෙන්නේ. ඉතින් එතකොට යාට තේරෙනවා මේ එකකින් අනිත්‍ය ලක්ෂණය දැක්කට දැන් අනිත්‍යතාවය කියන්නේ ලෝක සනාතන ධර්මයක් වටහෙන්න උත්සාහ කරනවා මෙතෙක්කල් හරි අපේ හිත නිත්‍යතාවය අල්ලගෙනයි ගමන් කරේ. මගේ දරුවා, මගේ ඉඩම, මගේ නම, මගේ දේවල් කිය කියන්නේ. දැන් තේරෙනවා මේ කොයි එකට දැම්මත් අනිත්‍ය ලක්ෂණ තිබුණා දැන් අනිත්‍ය ලක්ෂණ හරහා අනිත්‍යතාවය බාහිර ගන්න හිතලා ඇස් වෙනවා දැන්. ඒක ලොකු මේ අපේ පරිණාමයේ විශේෂ මාධ්‍යාත්මික ගමනේ සුවිශාලම වෙනස ඇති වෙන්නේ එතන. ඊට පස්සේ තමයි ඒවැනි දෙයක් මතින් අනාගත සැලසුම් හදන්න බෑ අනාගතයක් නෑ. අතීතය ගැන කනගාටු වෙන්න දෙයක් නෑ කොයි දෙයක් කුණු වෙනවා. දැනුත් කුණු වෙනවා. කියලා දුක අපි මෙවැනි කුණු අසුචි ගොඩක් අල්ලගන්න මේ තොරන් ගන්න හදන්නේ. එකක් අල්ලගෙන මේ හීන ලෝකයක් වවන්න හදන්නේ. ඒ කොයි කොනෙන් ඇල්ලුවත් ඒකේ තියෙන බහා විනාශ වෙන සුළු ගතියක්. ඒක නිසා වැල්ලෙන් මාලිගා හදන කෙනා දැනගන්න ඕනේ ලස්සන මාලිගාව හදන්න පුළුවන් අහුලක කාපුවම ඉවරයි. වතුරක් කාපු ගමන් ඉවරයි. දැන් හදලා තියෙන වැලිය වලින්. අනිත් වගේ තේරෙන පටන් අර ගන්නවා නිර්මාණශීලීත්වයක් තියෙනවා. නිර්මාණ කරන්නත් ලේසි කොන්ක්‍රීට් වලට වැඩිය නිකන් අමු වැල්ලේ. නමුත් ඒක වේලෙනකොට කඩලා යනවා. වතුරට කඩලා යනවා කියලා අනාගත ප්‍රණිදි නැති වෙනවා. පශ්චාත්තාප වෙන්නේ නැහැ කැඩුනා කියලා මොකද කොහේකත් කොහොමදවත් කැඩනවා. මේකත් කැඩෙනවා. දැන්වත් කැඩෙනවා. කියලා මේ අනිත්‍යතාවයේ මතින් උද මෝරච්ච හිතකට කියන අනිත්‍යතාවය පිළිගන්න පුළුවන් තරම් පෞරුෂත්වයක් තියෙන හිතකට විතර මේ දුක දරන්න පුළුවන්. දරුවත් නැතත් ඕක අපේ එකක් නෙවෙයි. දරුවත් නැතත් අපේ එකක් නෙවෙයි කියන තමයි අනාත්මය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේක මේ අර නිට්ටයයි නිට්ටයයි නිට්ටයයි නිට්ටයයි කිය හිටපු ලෝකේ ලකුණු දෙක තුනක් දැකලා ඒ හරහා ඥානවන්ත මනුස්සයා නෑ මේ නිට්ටය කියලා පෙන්වන්න හදන එක අනිත්‍ය තියෙන්නේ කියලා ඒ පෙරලිය අනිත්‍යතාවය පිළිගන්න ලෑස්තියක් මේකේ තියෙන්නේ. ඒකෝට එන ලකුණ තමයි අනාගත සැලසුම් නැහැ. සැලසන්න බෑ මොකද හැමදේම කොයි සැලසුමක් හැදුවත් කැඩලා යනවා. ඉතින් එතකොට යාට තේරෙනවා මේ අනිත්‍ය වූ දුක් දෙන මේ දේ මම කියා ගන්න ඕන කමන්නේ. මම නැති වුණත් ඔය රහුම නටනවා. රෝල පෙරලෙනවා. නිසා මේක දිහා බලා සිටීම විපස්සනා කියලා කියනවා. නිසා මට මගේ හස්තකතේ තමයි මේ ධාතු ස්කන්ධ උපාදාන ස්කන්ධ අටාරස ධාතු වශයෙන් බලන්න පුළුවන්. ඕන පැත්තෙන් බලුවොත් ඔච්චරමයි. නමුත් අලුත් අදහසක් විදියට වෙන පැත්තක් විදියට පෙළලා දෙන්න පුළුවන් මේ අනිත්‍යතාවය කියන එක වැටෙන්න පටන් අර ගන්න වෙලාව අදිශි කරන්නත් එපා ගැම්ම කඩා ගන්නෙත් නැතු ඔක හේම යන්නයි විතර අපි විපෑයකට විනාඩි 5ක් විතර වගේ කාලය අරගෙන තියෙන්නේ ඉතින් අපිට සභාවට මත වෙන වෙන ප්‍රශ්න తీරන කාලය ගන්න පුළුවන් නැත්නම් අපිට ඉදිරියට වැඩ පිළිවෙල සඳහා සක්මන් භාවනාව සඳහා වැඩිපුර මේ වෙලාව ගන්නත් පුළුවන්. ඒ සඳහා ස්වභාවික කාට හරි වෙන අහන්න කියන්න දෙයක් තියෙනවනේ ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටියා. උසා ඉතරහ ගන්න කැමති. මේක ළඟට આવොත් අපිට ප්‍රශ්න නැත තැහෙනවා. අපිට මේ පාලි මහත්තයාට ඉල්ලන්න වෙනවා මූවබල් මයික් එකක්. <coughs> ඔව් අපි ආගෙන ඉන්නේ. ස්වාමීන් වහන්සේ මම භාවනාවට අලුත් කෙනෙක්. ස්වාමීන් වහන්සේගේ YouTube සමහර සහලා ඔපලෙන්නම් ඉන්නේ කරන බලන්නත්. එතකොටත් ඒක ඒකේ වෙච්ච දේවල් තමයි මම ඇතුළේ මෙතනත් මේ දැන් අදත් ඒ ඒ එක්ස්පීරියන්ස් එකම ආවටක් මට මම ආනාපාන සතිය කරනකොට මේ මම ආශ්වාසය කොටයි ප්‍රාශ්වාසය දිගයි ආයේ ආශ්වාසය කරන කරන් ඉස්සෙල්ලා තියෙන ගැප් එකක්. ඔහොම ශ්‍රී ගබඩාවක් කරගෙන ඉන්නකොට ආශ්වාසය ප්‍රශ්වාසය දෙකම හොදලෙනවා හැබැයි මම ආශ්වාස ප්‍රශ්වාස කරනවා කියලා දන්නවා ආශ්වාසය කරන්නේ ප්‍රශ්වාසය කරන්නේ කියලා ගන්න හිතා ගන්න බෑ ඊළඟ කාටික වෙලාවක් කොහොම යනකොට මේ හાર્ට් හાર્ට් බීට් එක පිළිවෙල පටන් ගන්නවා. ඇතුලෙන් පොඩ්ඩක් ඇඟ හෙල් වෙනවා වගේ කියන්නේ ඉස්සරහට පස්සට මුහු වෙනවා කියලා තේරෙනවා. ඒ අතරතුරම ඒ අතරතුරම මේ අතරින් පස්සට ආයි ආස්වාස ප්‍රාස්වාස තේරෙනවා. දැන් මේක වෙනකොට මම කන්ෆියුස් වෙනවා දැන් මම ඒ හાર્ට් බීට් එක අහගෙන ඉන්නවද නැත්නම් ආස්වාද ප්‍රාස්වාස අහගෙන ඉන්නේ ඒක ගැන සැකසී කියලා ඉන්නවද කියලා අපරාධ කමිටුස් ඉතින් මේකේ තොරතුරු ඉදිරිපත් කරලා හොඳයි ස්තුතියි මේ සාකේ සාධාරණයි ඒක විශ්නාල තියෙන්නේ මෙහෙමයි ආනාපානි බලනකොට ආධුනිකයේ ඒකේ සාමාන්‍ය මූල ධර්මානුකූලව බලන්නේ අවෞද්දේශික ලක්ෂණ තමයි දකින්නේ. ආස්වාද ප්‍රසවාසයෙන් වෙන් කරන්න හැටි අපි දැනගන්න. ප්‍රසවාසය ආස්වාදයෙන් වෙන් කරන්න හැටි දැනගන්න. එහෙම නැත්නම් ආස්වාද ප්‍රසවාසය ශබ්දකින් වෙන් වෙන හැටි, හිතවිල්ලකින් වෙන් වෙන හැටි, වේදනාවකින් වෙන් වෙන හැටි දැනගන්න. එතකොට එයා දන්නවා දැන් සතිය එල්ල වෙනවා කියලා. දැන් මයිලක තියෙන ආස්වාද ප්‍රසවාසය ශබ්දක නෙවෙයි. දැන් මගේ තියෙන ආශ්‍රව ප්‍රශ්න ආශ්වාසය ප්‍රශ්වාසය නෙවෙයි හැම වෙලාවෙම මේ දැනුම සාපේක්ෂවයි එන්නේ මේක නෙවෙයි ඊට පස්සේ මේක ආශ්වාසයෙන් බලමු ඒක දිගේ ඇතුළට ගියාට පස්සේ පිටලෙල්ලේ පෞද්ගලික ලක්ෂණ තිබ්බට ඇතුළට ගිහිල්ලා බලනකොට ප්‍රශ්වාසයෙන් ඇතුළට ගියයි ආශ්වාසයෙන් ඇතුළට ගියයි සද්දයද්දිගේ ඇතුළට ගියයි කියලා ඇතුළට ගිහිල්ලා බලනකොට නම් වෙනසක් නැහැ ඒක කියනවා පොදු ලක්ෂණය කියලා ඒ පොදු ලක්ෂණ වලට යන්නේ කොතනින් හරි අපි පෞද්ගල ලක්ෂණ කරා. ඉතින් ඒ දෙක ආවට පස්සේ පොදු ලක්ෂණේ පෞද්ගල ලක්ෂණ දියාරු වීමක් තියෙනවා. පෞද්ගලික ලක්ෂණේ අනන්‍යතාවයක් නෙවෙයි. අරක නෙවෙයි මේකයි කියන ගතිය පොදු ලක්ෂණේ නෑ. අන්නේ දෙක දකිනකොට අපි කියනවා මේ පරමාර්ථ ධර්ම සහ සම්මුති ධර්ම අතර හිත හෙලිත් ආඩු වෙන වෙලාව. ඉතින් ඒක නිසා ඒ පරමා සම්මුති ධර්ම කියලා කියන්නේ පුද්ගලික ලක්ෂණ. අපි එක එකනට අනන්‍යතාවයක් තියෙනවා. අපි ළඟ තියෙන ඩෙන්ටි කාඩ් එකක්. ෆොටෝ එකක්. પાස්පෝර්ට් එකක්. ඒක අපි දන්නවා ගිය ගමන් පොලිසියට දාපු ගමන් මෙයා වෙන කෙනෙක් නෙමෙයි මෙයාමයි කියලා අල්ලනවා. නමුත් අපි ඔක්කොගේ මනුස්සකම තියෙනවානේ. අපි අනන්‍යතාවය හොයන්න ගියොත් මනුස්සකම නැති වෙනවා. මේ මොන විදියට নানা ආකාර ભેද වෙලා හිටියත් මේ මිනිස්සයා කියන හැඟීමට යන්න පුළුවන් වුණොත් ඔය අපි බලන පොලිස් කාර්යයත් මිනිස්සේ. චෙක් කරන්න යන මිනිස්සෙත් මිනිස්සේ. ඒකකොට උදේ ප්‍රශ්නයක් එන්නේ. ඒ නිසා බුදුහාමුදුරන්ගේ ක්‍රමයේ තමයි අපි මේ පෞද්ගලික වෘත්ති කඩා ගන්න මානසිකත්වයක් තියෙන මිනිස්සයාට ඉස්සල බුද්ධිලේ ලක්ෂණ හොයන්න දෙනවා. උනා මොකකින් හරි අසුරට බහින්න කියලා බලන්න කියනවා. ගියාට පස්සේ පොදු ලක්ෂණ අපි බලනකොට කිසි වෙනසක් නැහැ. සමතුලිතතාවය තියෙන්නේ පොදු ලක්ෂණ යනකොට මම යට ඉන්න බෑ. පොදු ලක්ෂණයට යනකොට මාන්නෙට ඉන්න බෑ සංසන්දනයකට ඉන්න බෑ. පොදු ලක්ෂණ ගියාට පස්සේ මගේ කුට්ටිය කියලා කඩා ගන්න දෙයක් නෑ. ඉතින් ඒක නිසා ආධ්‍යාත්මික ගමන නම් පොදු ලක්ෂණ විශාල ජයග්‍රහණයක්. නමුත් කුට්ටි කඩා ගන්න අදහසේ තණ්හාමාන දිට්ඨිය දින එකට අර මේ Tamange වස්තු ජනසතු කරා වගේ වෙනවා. මම කහටත් අයිති. ඒ දෙක තේරුම් ගන්න බැරුව හිත පොඩ්ඩක් හෙලෙත්තාට වෙන වෙලාවක්. හැබැයි ක්‍රමේ හරියි. යන්න යන්න දනකොට තමයි තේරෙන්නේ ආනාපාන වශයෙන් වෙන් වෙලා ඉතුරුනක් නැතත් වෙංගලා පෙන්නුනත් සතිය තියෙනවනේ. මේ දෙකේදීම සතිය තියෙනවනේ කියන එක තමයි අන්තිමට සතිය තමයි අපිට හැරමිටියක් වගේ හේලා පහු කරනවා උදව් කරන්නේ. එහෙම නැත්නම් කල්යාණ මිත්‍යා වෙන්නේ. ඒ කලවම් වීම භාවනා වැඩි යන බවට ලකුණක්. උදාහරණයක් වශයෙන් කියන්නේ කාන්තාවක් ගැබ් ගත්තට පස්සේ ඒ කාන්තාවට දොළ දුකක් ඇති වෙනවා. ආහාර රුචි නැති වෙනවා විකෘතතාවය වෙනවා ඒකට හේතුව මොකද අර වැඩෙන බුරුණ පෝෂයේ විෂ එන්න අපද්‍රව්‍ය මේ රුධිර ධාරාවට යනවා ගියාට පස්සේ මට නම් තාම ළමෙක් හම්බෙලා නැහැ හැබැයි අහලා තියෙනවා ඒ සාමාන්‍ය කාන්තාවයි බඩදරුව අම්මයි ආත්ම දෙකක් ඇති වෙනවා හැබැයි ඒ දුක විඳින්න නැතුව මාතෘත්වයක් ලබන්න බෑ මාතෘත්වය හරහා යනකොට අර හිතපු ඒ ලිංගික ගැටි ලක්ෂණ නතර වෙලා මවකගේ ලක්ෂණ පහළ වෙනවා. ඒ නිසා පළවෙනි බබාට කිරිමව්වරු ඉන්න ඕනේ. එහෙම නැත්නම් ගැප් එකක් වහන්න ඕනේ. මොකද ඒ තරුණ කාන්තාවට ලිංගික ආස්ථායන කාන්තාවට හරි අමාරුයි. ඒක තියේදි මාතෘත්වයට ලැස්ති නැහැ. ඒ නිසා ගෑණිගේ අම්මා ළඟට යවන්න ඕනේ දාට. අප්පුවාම ගෙදර ඉන්න ඕනේ තනියම. මොකද ඒක තේරෙන්නේ නැහැ. පිරිමියාට තේරෙන්නේ නැහැ. ළමයි හම්බෙච්ච නැති අම්මලා තේරෙන්නේ නැහැ. අන්නේ කිරියම්මට විතරයි. මේ මේ අවස්ථාවේදී පූර්ණ ආරක්ෂාව දෙන එක තමයි අපේ කල්චර් එකේ තියෙන ලොකු පිම්මක් තමයි මාතෘත්වයට සූදානම් කරන එක. ඒ වගේ තමයි අපි මේ තනිකර ජීවිත ගත කරපු අනන්‍යතාවයට දඟලපු කෙනා උතු මානසිකත්වයේ අඳුරගන්න යනකොට අපි පුද්ගලිකතාව අඳුර අමතක කරන්නේ. తాවකාලිකව. ආයෙන ආයෙන. ඉතින් එහෙම වරුදු කරනකොට අහන පණ වෙනවා. ආයෙසද ආයෙ දීලා. ආය ආනපන ආයදී වෙනවා. දී වෙච්ච තැන සද්දක් තියෙනවා, වේදනක් තියෙනවා, හිලි වෙච්ච තියෙනවා, ආනපන තියෙනවා, හේරම තියෙනවා. එක එක්කත් ලූසන්නේ ගොජේ. නිකන් ගොජේ දානවා. ෆ්ලක්ස් කියලා කියන සංතති කියලා අපි කියනවා. ඒක හරිම කම්මැලි දෙයක්. ඒක හරිම ඒකාකාරී දෙයක්. ඒක හරිම බය උපදවන දෙයක්. ඒක හරිම අනතුරුදායක වගේ සැක උපදවන දෙයක්. ඉතින් එතන ටික වෙලාවක් ඉන්නවා තමයි ඇඟ දලියණ්ඩයි, දකලණ්ඩයි අර මේ මේ ඇක්ලමටයිසේෂන් එක අර කියන්නේ මේකට පුරුදු වෙන හැටි. ඒ පුරුදු විල්ල ආයසරයක් ගෙනලා ආනපාන කරනවා. ආයසරය පොදු එකට දානවා. নিকමට හිතනද ඒ පොදු ලක්ෂණයට සහ පෞද්ගලික ලක්ෂණ දෙකටම සූදානම් වෙලා ගියොත් යෝගාවචරය ඒක කොච්චර මූල ධර්ම දැනුම අවශ්‍යද? කොච්චර චින්තාමය ඥාන ඕනද? කොච්චර ප්‍රායෝගික ඥාන අවශ්‍යද? ගියොත් තේරෙනවා බත් තියෙන්නත් පුළුවන්, කැඳ තියෙන්නත් පුළුවන්. නෑ, හාල් තියෙන්නත් පුළුවන්, කැඳ තියෙන්නත් පුළුවන්. ආල්ම තමයි කැඳ වෙන්නේ. ආල් කියන්නේ ඝණයක්. කැඳ කියන්නේ ද්‍රවයක්. මේකට සූදානම් වෙන එකන අනාත්මයට මේ අනිත්‍යතාවයට හිතලා ඇති කරනවා. ওই ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා අනිත්‍යතාවය පෙන්නකොට හිත ඒකට අරියාදු කරලා. ඇයි එහෙම වෙන්නේ? ආනපන ආනපන තියෙන බය ඇයි ඒක දිය වෙලා යන්නේ? දිය උනා දිය වෙලා හිටපන්කෝ ආයි කොහොමද ආනපන පෙන්නන්නේ? ඉතින් මේ දෙකේ හෙලෙත් ආඩු කරනවා නිකන් මේ ඉස්කෙඩියක් ගෙම්බෙක් වෙන්න හදනවා. ජලිත සතෙක් උබේ ජීවියෙක් වෙන්න හදනවා. ඒතර බාහිර කර්මාගත වලට ඇදගෙන පෙනාලු හැදිලා හැමදෙම තෝස්ම ගන්නවා. පෙනාලු තෝස්ස ගන්නවා. ඉතින් ඌ වරින් වර කොට බිමට ගිහිල්ලා එනවා. දෙපැත්තෙම ඉන්න නිසා මේ පරිණාමයේදීත් අපි ජලද සත්තුනේ පස්සේ උබේ ජීවීලා පස්සේ පියාඹණ්ඩයි මේ වලපත් උනේ. ඒකේ සමානතාවයක් තියෙන ඒ නිසා දැන් ඉන්නේ අර ජලජ මට්ටමේ ඉඳලා දැන් ඔය ඉස්කෙලිය ගේම් එකක් වෙන්න හදනවා කියන කතාව අහනවා දන්නවද? හරිද? රූපාන්තරණය කියලා අපිට උගන්වන්නේ ඔය මේ සෝලොජි ඉගෙන ගන්නකොට. ඉතින් ගෙඩියා අම්මෙන් අහනලු අම්මා උඹ නැතිවෙච්චම හරි පාළුවයි කියලා මේ මේ වතුරේ හිටියේ නැහැ කොයි අම්මා කියනවා මං ගොඩ බිමට ගියා කියලා. අනේ පිස්සු කෙලින්න එපා අපිට පුළුවන් ද ගොඩේ ඉන්න අම්මා ඇත්ත කියපන් ඔබ කොහෙද ගියේ කියලා. ඊට අම්මා කියනවලු හොඳයි ආවා ඊට බලලා ඊට බලලා ඔබටත් ওই ටික වෙයි කියලා කියනවා. ඒ වගේ බේජී වුණාට පස්සේ තේරෙනවා වතුරේ ඉන්න සතාට ඉතන බෑ ගොඩ බිමේ ඉන්න පුළුවන් කියලා. ගොඩ බිමේ ඉන්න විතරක් ඉන්න සතාට ඉතන බෑ වතුරේ විතරක් ඉන්න පුළුවන් කියලා. නමුත් මේක අතරමැද තියෙන අතව බේජීවි. අනේ එතනදී අපිට ඩුවල් પાස්පෝර්ට් ඕනේ. ලංකාවේ ඉඳලා කැනඩාවේ පාස්පෝර්ට් උත් ගන්න. ඩුවල් සිටිසන්ෂිප් නේ. ඒකට කැමති නැහැ නේ. එතන ප්‍රශ්න තියෙනවා. හැබැයි ඩුවල් සිටිසන් ගත්තොත් ලංකාවේ ඡන්දෙ ඉල්ලන්න බෑ. මේ ළඟදී නීතියක් දාලා තියෙනවා. ඩුවල් සිටිසන් තුන ලංකාවේ ඡන්දෙ ඉල්ලන්න බෑ. ඒ මොකද ඒ දෙපැත්ත කන එක. විශේෂ කය මෙහෙම. එතන ප්‍රශ්නයක් වර්තන තියෙනවා. ඡන්දෙ ඉල්ලන්න කැමැත්ත තියෙනවා මට තේරෙනවා. මොකද කියන්නේ කියලා ඇසිඩ් දෙපැත්තට යන්න නැත්නම් ඩුවල් ඩිසිෂන් කරනවද නැත්නම් එකතන කියලා ඡන්දේ ඉල්ලනවද දෙකයි තියෙන්නේ. ඈ? එක පැත්තට ඉවිද එතකොට මේ යන්න හම්බ වෙන්නේ නැහැ මේ පරමාර්ථ ධර්ම පැත්තට යන්න බෑ. සම්මුතියෙම ඉන්න. භාවනා සම්බන්ධයෙන් නෙමෙයි. ඒකට කරන්නේ. ඒක හරි. ඒක මේ මේ යුගේ බොහොම නිතර කතා කරන මාතෘකාව. නමුත් ඒක කිව්වට පස්සේ තේරෙනවා මේ භාවනාවේදී අපිට වෙනදී මේ මුගක් කළාට ඔය ජීවිතයේ ජීවිත සංදර්ශනයේ තියෙන භාවනා සිදුවෙන දේවල් තමයි. අපි ඒක සම්බන්ධ කරගත්තාම තේරෙනවා භාවනා නොකලත් අපි ඔය ප්‍රශ්න මුණ දෙනවා. භාවනා කළත් ප්‍රශ්න මුණ දෙනවා. භාවනා කළොත් දුක් කෙලවර වෙනවා. භාවනා කරේ නැත්නම් ඒ ප්‍රශ්න කෙලවරකුත් නැහැ. දැන් ඒ දීපු උත්තරේ නම් ආදෙන්ව දැන් සම්මේ ඥානයේ මයික් එකට සම්බන්ධ වෙන්න දිග තියෙන අවුලුවන් දිග තියෙන. ඉන්න ඉන්න උතන ඉන්න. උතන ඉන්න ඉන්න අපි එවන්න. මුලින් ඉඳලා කියන්නේ. දැන් සුතමයේ ඥානෙ ලැබෙන ලැබෙන සිිතේ ඇතුළේ උත්තරේ නාමය කියන්නේ ඒක අනිත්‍යතාවය ලබන්නේ. දැන් දැන් ධර්ම ධර්ම ධර්ම සම්බන්ධයෙන් ඇතිවන ඥානන්නේ සිිතේ ඇතිවන උත්තරේ නාමය අනිත්‍යතාවය. ඒක අර ආනාපාන ලබන අනිත්‍යතාවයෙන්මද එහෙම නැත්නම් කිතියට වෙනස්තාවක් වෙනස් තත්ත්වයක් කියන එක තමයි කියන්නේ භාවනාවට වැඩෙන්න ප්‍රතිකර්ම තුනක් ඕනේ සත්කාර තුනක් ඕනේ සුතමේ ඥාන සත්කාර ඕනේ චින්තාමේ ඥාන සත්කාරය ඕනේ භාවනාමේ ඥාන සත්කාර ඕනේ මේම කියනවා සුතමේ ඥානෙ වැඩි වෙනකොට චින්තාමය ඥානයට උදව්වක් කරනවා භාවනා කිරීම සඳහා කැමැත්තක් ඇති වෙන්න ඉඩ තියෙනවා ඇති වෙනවාමයි කියන්න බෑ ඒකට හේතුව තමයි ඔය විශ්වවිද්‍යාලවල දැන්ට ඒ දෙපාර්තමේන්තුව හදාන PhD දීගෙන කටයුතු කරාට අම්මුම අමු මැට්ටෝ ඉන්නේ කිසිම දායක භාවනා කරපන් කියලාවත් කියන්නේ නැහැ කරන්නේ නැහැ ඒකට කියනවා මෙත් ඇහි වෙනවයි කියලා පිට කර වෙනවයි කියලා කේසාග්නි කියලා ඒගොල්ලෝ දන්නවා මම දැන් නිවන් දැක්කට බුදුහාමුදුරුවාවත් ඒගොල්ලෝ චතුරාර්ය සත්‍ය උගන්වනවා. මේකට PhD නෑනේ බුදුහාමුදුරුවෝ. ළඟ වාඩි වෙන පිටිපස්සේ මං කියන දේ අහන. චතුරාර්ය සත්‍ය එක මොකද්ද? ඒ ඕනම තමයි. ඒ නිසා ඒක වෙනවමයි කියලා දෙයක්වත් නෑ. නිසන්වනේ හදපු හාමුදුරන්ගේ අදහසක් තිබුණා. සුතමේ ඥානෙ වැඩි වෙන්න වැඩි වෙන්න මෙට්ටහි වෙනවා. ඒ නිසා පළවෙනි දවස්වල සංඝයා වහන්සේ නමකට හතරපද ගාතාවක්වත් කටපාඩම් කරන්න තහනම්. මොකද සුතුමේ ඥානේ අනිවාර්යයෙන් අරියාදුව තමයි හිතින්නේ කියලා. දැන් මේ වෙනකොට අපේ පුස්තකාලයක් තියෙනවා අපි පොත් කියවනවා ඉව කරනවා මුල් මුල් දිවිල තියෙන අදහසක් මොකද ඒ වෙනකොට ලංකාවේ හොන්දටම ධම්ම ධර්ම තිබුණා එක එකක් බලන කරන්නේ. ඒ නිසා ඒක අතර තියෙන අන්තර් සම්බන්ධතාවය උඩ ඉඳලා බලනකොට නම් පැහැදිලියි. භාවනා කෙරුවට පස්සේ යට ඉඳලා බලනකොට සම්පූර්ණ අරියාදුවටම හිටලා තියෙනවා. සාමාන්‍ය දැනුම වැඩි වෙන්නේ පුත්‍රචානන්සේ දීලා තියෙනවා ඒ මෙට්ටයි ධර්ම හතරක්. ආසවට්ටානීය ධර්ම කියලා ඒවට කියන්නේ. ආසවට්ටානීය ධර්ම හතර එකක් තමයි බෞසුතු භාවයේ වැඩි වෙන්න වැඩි වෙන්න නිවන් දකින්න පමා වෙනවා. ලාභ සත්කාර වැඩි වෙන්න වැඩි වෙන්න නිවන් දකින්න පමා වෙනවා. තමන්ගේ වස්කාන වැඩි වෙලා සීනියර් එක වැඩි වෙන්න වැඩි වෙන්න නිවන් දකින්න පමා වෙනවා. තවත් ඒවා තියෙනවා. ගෝලෙ වැඩි වෙන්න වැඩි වෙන්න පින්න නිවන් දැකීම පමා වෙනවා. ඉතින් අපි ওই හතරනේ ඊළඟනේ මැරෙන්න හදන්නේ. ගෝලය වැඩි කරගන්න, ලාභ සත්කාර වැඩි කරගන්න, ධර්ම වැඩි කරගන්න මේ තල තුනකමෙන් වැඩි වෙන්නනේ හදන්නේ. ආසවට්ටානීය ධර්ම කියලා කියන්නේ. ආසවට්ටානි කියලා කියන්නේ පල් වෙනවා. ඒතරම පල් වෙන්න ගන්න. ඒවා කියන්නේ කවුරක්වත් මොකද කිව්වහම දැන් යන ගේම ගෙනියන්න බෑනේ. දැන් යන එක 아무තු ගේමක් නෑන්නේ. ඒ නිසා මේ සමන්ත පාසාධිකාරය මම දැන් 63 වෙනි පිටුවේද කොයිද? බුදුන්සේ විස්තර කරලා දෙනවා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේට මේක සරුවත්න විශයක්. ඒක ඇමරිකාට නතුරන කලබල වෙන්න එපා. ලාභ සත්කාර වැඩි වුණාට නිවනට කිට්ටු වෙනවා කියලා කතාවක් මම අහලා නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒ නිසා අද ඒව නෙවෙයි අනික අනිත් පැත්ත යන්නේ. මගේ තියෙන සතුට මම කැමති කියන්නේ කොච්චර බහුසුත්තාවේ තියෙන ලෝකයක් රජ කරත් කොච්චර ස්ලාභ සත්කාර තියෙන ලෝකයක් රජ කරත් කොච්චර ගෝලයන් වැඩි පිරිස රජ කරන ලෝකයක් තිබුණත් කොච්චර තලතුණා වුණත් මේ සතිය පිහිටවන එක තමන් කරන වැඩේට කවුරුවක්වත් ඒ කිසිම දෙකින් බාධාවක් නැහැ තමන් තනි කර ඕන කෙනෙකුට ඕනම තැනකින් පටන් ගන්න යන්න කවුරු රජ වෙලා හිටිය අපිට ප්‍රශ්නයක් නැහැ ඒකෙන් තමයි කොයි වෙලාවෙ තේරුම් ගත්තත් මම මේ ඉගෙන ගත්ත දේවල් මට අරියාදුට හිතින් දිද තියෙනවා. මගේ මේ ලාභ සත්කාර අරියාදුට හිතින් දිද තියෙනවා. මගේ මේ වැඩි හිටිකම අරියාදුට හිතින් දිද තියෙනවා. ගෝල බාලේ වැඩිවීම හිතෙන දැනගත්ත එදා ඉඳලා යන්න ඕන. ඒක කවදාකවත් ඒක සතිය කියන බරපතල ආයුධයත් එක්ක ඔය හතරම බොහෝම පුංචි. මේ ආයුධය ගන්න නැතුව හිටියොත් අරවටම යට වෙලා යනවා. ඒ නිසා සුතමේ ඥානයෙන් ලැබෙන දැනුමත් ඒකට කියනවා සුත්තමේ ඥානය කියලා. භාවනා ඥානෙ ලැබෙන දැනුමයි දෙක වෙනස්. පණ්ඩිත බුරුම මේ මහසිසාර ස්වාමීන් වහන්සේ කියනවා ලුණු කැටයක් ගැන පරිශන කරලා PhD හතරක් උනත් ගන්න පුළුවන්. නම් ලුණු කැලක් දිවේ තිබ්බහම තියෙන දේ මොකක්ද කියලා එක PhD එකක් ලියෙන්නේ නැහැ. මෙිට වෙඩි හොඳයි දිව පොඩ්ඩක් දික් කරපන් කියලා ලුණු කැටයක් තිබ්බනම් ඔක්කොම ඉවරයි. ඔය PhD කරවර ඉන්න දෙයක් නැහැ. ඔන්න ලුණු. ඒ වෙනස ලුණු ගැන කොච්චරක් කියන්න පුළුවන්ද ලුණු කිය එක දන්න. ඉතින් ඒව තරම් මේක අතර හරි හාස්‍යයක් තියෙනවා. හරි සාහසිකකමක් තියෙනවා. හරි සාහසිකකමක් තියෙනවා. හැබැයි අර භාවනාවට ගියාට පස්සේ ඒක හාස්‍යයකට හරව ගන්න පුළුවන්. සාහසිකකම හාස්‍යයකට හරවගෙන අනේ අන්ධකාරය යන්න ගියා නම් ඉතින් ගැලවුමක්ම නැහැ. ඒක ඒක විසින්ම කරකවනවා. මේකට ගියාට පස්සේ ඒක විහිළුවක් පාඩපත් කරගෙන ඒකට අහු වෙන්නේ නැහැ. ඒකට අහු වෙනවා. අහු වුණත් කන මාඩ වඩ රාත්තල් ගන්න ගන්නවා මේකේ. මැටි කනවා. මඩ කනවා රාත්තල් ගන්න ගන්න. ඒක ලොකුම ජයග්‍රහණය. මම මෙච්චර කාලා ඉන්නේ අන්තට්ටු මෙච්චර බඩේ තියෙනවා. මැටි රාත්තල් මෙච්චර ගන්න බඩේ තියෙනවා කියලා දැන ගන්නවා ඒක ලොකු දෙයක්. දැන් අපි එමන අපි බලාපොරොත්තු කාලයට සමීප වෙනවා. ඒ නිසා අපි අපේ පළවෙනි ධර්ම සාකච්ඡා නිමා මෙතනින් සටහන් කරනවා.